بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි إذا جاء نصر الله والفتح ورأيت الناس يدخلون في دين الله أفواجا فسبح بحمد ربك واستغفره إنه كان توابا අල්ලාහ්ගේ පිහිට හා ජයග්‍රහණය පැමිණ අල්ලාහ්ගේ ධර්මයේ තුලට මිනිසුන් කණ්ඩායම් වශයෙන් පිවිසෙනු නුඹ දුටු විට නුඹගේ පරමාධිපති ආනන් ප්‍රශංසා කිරීමෙන් පවිත්‍ර කර ඔහුගෙන් සමාව ඇයදෙව්. සැබවින්ම ඔහු සමාව ඇයද පසුතැවිලි වූවන්ගේ පසුතැවිල්ල පිළිගන්නෙකු වේ.